මගේ අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වොත්තපන සිත දැන් ජවන් සිත්වල වොත්තපන සිතේදී කර්මය කුසල කුසලයක්ද අකුසලයක්ද කියන එක එතනදී තීරණය වෙන්නේ ස්වාමීන් වහන්සේ ජවන් වලට යන්න ඉස්සෙල්ලා ඒක ක්‍රියාසිතක් නේද ස්වාමීන් වහන්සේ වොත්තපනේ වොත්තපනේ කියන්නේ ක්‍රියාසිතක් තමයි හැබැයි වොත්තපනේ ගන්න තීරණය තමයි පදනම් වෙන්නේ ඊළඟට ලෝභ සිතක්ද, ද්වේෂ සිතක්ද, මෝහ සිතක්ද, අලෝභ සිතක්ද, අද්වේෂ සිතක්ද, අමෝහ සිතක්ද, කුසල්ද අකුසල්ද කියන එක තීරණය වෙන්න අර වත්තපණයෙන් ඇති කරන තීරණය තමයි පාදක ඒක පාදක කොටගෙන එතනින් එහාට ජවන් සිත් ජනිත එතන කර්මයක් සකස් වෙන්නේ එතන තීරණයක් විතරයි සිද්ධ වෙන්නේ ස්වාමීන් ජවන වලට ජවන වලින් එහානේ එතනින් මේ මේ ඒක ක්‍රියාසිතක් කියන්නේ ඒකනේ ඒක කර්ම කර්මසිත. ඔව් ඒක සිද්ධ වෙන්නේ. ඒතර සමිනවස මේ භවංග චිත પરම්පරාව මේ ද මේ අපේ මතකයේ කියන එක මේ මම මේ ළඟදී දේශනාවකදී හෙව්වා මේ භවංග චිත પરම්පරාවේ තමයි මතකයේ කියන එක. ඒතර පෙර සංසාරයේව තියෙන මතකේ මේ භවංග චිත પરම්පරාව නේද සමිනවස. පෙර සංසාරයේ සම්බන්ධතා තියෙන්නේ භවංග සිතත් එක්කලා මතකයේ කියන එකට භවංග සිත නෙමෙයි මේ ජීවිතේ අපි ඒවා ග්‍රහණය කරගන්න මනෝද්වාරික චිත්ත වීති එතනට බලපාන්නේ සහ එතන අපට මොළය සහ ස්නායු පද්ධතියේ සහදායකත්වයකුත් එතනට තියෙනවා. ඒ නිසා තමයි මේ මොළය සහ ස්නායු පද්ධතිය වෙනස්කම් වෙනකොට මතකෙ ගිලිහෙන්නේ. නමුත් ඒකට සම්බන්ධ මනෝභාවයන් ටික අර භවාංග සිතම නෙමෙයි ඒන් මෙපිට ක්‍රියාත්මක වෙන මනෝද්වාරික චිත්ත වීතිය එතනට බලපානවා. භවාංගයට බලපාන භවාංගය සම්බන්ධ වෙන්නේ පෙර භවයේ සටහනේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පැහැදිලි වුණා මට ඒ කරුණු කාරණා ටික බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.